ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සෞන්දර්යාත්මක රසවින්දනය මිනිසුන් ශික්ෂණයක් ඇති කරමින් මිනිසුන් තුල ජීවිතය පිළිබඳ යම්කිසි කල්පනාවන් පුබුදු කරනවා. කවිය, ගීතය, ඒ පසුබිමේ ඇති සංගීතය, නැටුම, චිත්‍රය අපේ ජීවිතවලට පුදුමාකාර ප්‍රීතියක්, ප්‍රහර්ෂයක් ගෙනහෙන හැටි කදිමයි. ඉතින් මේ පටන් ගන්නෙ ආරම්භ කරන්නේ ඔබට සතුට ගෙනෙන්නට ඉරිදා සංග්‍රහයයි. ඉරිදා සංග්‍රහයේ මුල්ම ගීතය වශයෙන් තෝරගත්තේ සිසිර සේනාරත්න කලාකරුවාගේ ගීතයක්. සිසිර සේනාරත්න සංගීතවේදියා හඳපාන වැනි චිත්‍රපටවල සංගීතය නිර්මාණය කළා. සිසිර සේනාරත්න සමග කියවෙන අනෙක් නම ඉන්ද්‍රාණී සේනාරත්න. ඇය විවාහ වෙන්නට පෙර ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර 950 ගණන් වල ඉඳලම ගුවන් විදුලියේ ඇයගේ ගීත පටිගත වෙලා තිබෙනවා. දැන් සිසිර සේනාරත්න ගැයූ මනහර ගීයක් ඉරිදා සංග්‍රහයට ඔබ වෙනුවෙන් Thank you. నీల జలాసే రంగనా హంస కుమారి నీల జలాసే రంగనా హంస కుమారి ఆశా వేసి నమవాది ఆశా వేసి నమవాది ముద్దు బంద సలసల ఎన్న మద హసహెలా ముద్దు బంద సలసల ఎన్న మద హసహెలా ಜಿರಿಲೆ ನೇಹಿದೋ ಅಜಂತಾದ ವಿಮಾನದು ಒಬ್ಬ ಮಾಪತ ಉಪನೆ ಆಲಕ ಪುರೇಹಿದೋ ಅನೋ ತತ್ತದಿಲೇಹಿದೋ ಒಬ್ಬ ಮಾಪತ ಉಪನೆ ಮಗೆ ಹಿತ ಸೆಕೆನ್ನಿ ದೇವಾ ನಿಸಿ ಪಿಲಿತುರಾಕ್ಲೆ ದೇವಾ ನಿಸಿ ಪಿಲಿತುರಾಕ್ಲೆ ದೇವಾ నీల జలాసే రంగనా హంస కుమారి నీల జలాసే రంగనా హంస కుమారి ఆశా వేసి నమవావి ఆశా వేసి నమవావి ಮೈಕಲ್ ಆಂಜಲೋ ಅಕವು ತಿಳಿಸುವುದೇಯಿದು ಒಬ್ಬಮ್ಮ ಪತ ಉಪನೆ ಟಾಗೋರ್ ಕವೇಹಿದು ಗುತ್ತಿಲವೆನ ತತೇಹಿದು ಒಬ್ಬಮ್ಮ ಪತ ಉಪನೆ ಮಗೆ ಹಿತ ಸೆಕೆನ್ನಿದೇವಾ ನಿಸಿ ಪಿಲಿತುರಾಕ್ ಲಬೇವಾ ನಿಸಿ నీల జలాసే రంగనా హంస కుమారి నీల జలాసే రంగనా హంస కుమారి ఆశా వేసి నమబావి ఆశా వేసి నమబావి ముద్దు బంద సలసల ఎన్న మదహస హెలా ముద్దు బంద సలసల ఎన్న మదహస హెలా ముద్దు బంద సలసల එන මදහස හෙලා මුදු බඳ සලසලා එන මදහස හෙලා උන්මන්තකයින් සමග කටයුතු කිරීමේ කලාවක් තිබෙනවා. එනම් එවැනි අවස්ථාවලදී තමන්ද උන්මන්තකයෙකු නොවන ලෙස හැසිරීමයි. ඔස්කා වයිල් කියලා මහා ලේඛකයෙක් හිටියා 1854 ඉඳලා 1900 වෙන කාලය තුලයි මේ ලේඛකයා ජීවත් වුනේ. ඔහු පිළිබඳ පුදුම අපූරු කතාත් තියෙනවා. උන්මන්තකීන් සමග ඒ කියන්නේ මනස විකෘති වූවන් සමග ජීවත් වෙනකොට බොහොම පරිස්සමෙන් නුවණක්කාර විදියට අපද උන්මන්තකී නොවි ජීවත් වීම අවශ්‍ය බවයි ඔහු කියන්නේ. අද ලෝකයේ දිහා බැලුවම හැම තැනකම සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි හිංසා පීඩා. මිනිසුන් විකෘති වෙලා අපේ රටේ තරුණ පිරිස් කීප දෙනෙක් ඊයේ පෙරේදා අනතුරු වලට ලක්ව මිය ගියා. රූමස්සල කන්දෙන් වැටුණා පින්තූරු ගන්න ගිහලා තරුණ ළමයි. උන්ගේ ජීවිත උන්ට අහිමි වුණා. මුහුද වාරකන් සමය බැවින් වැල්ලට ගිහිල්ලා මේ රැල්ල පාගන්න ගිය දෙමව්පියන් කී දෙනෙක් ගහගෙන ගියාද ළමයින් සමග කෝච්චියට හැප්පෙනවා තාත්ත කෙනෙක් දුවක් එක්ක මේ අපේ රටේ ඛේදජනක අත්දැකීම් මේ හැම වෙලාවකම අපි බුද්ධිමත්ව නැනවත්ව ක්‍රියා කළ යුතුයි ආදරය තමයි ජීවිතය ජීවත් කරවන්නේ චන්ද්‍රලතා වික්‍රමසිංහ ගීපද රචිකාව ජගත් වික්‍රමසිංහට ලියනවා ගීතයක්. සියුම් විදිහට හැඟුම් දනවන ඒ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් තනුව යොදා සංගීතවත් කළේ. අපි සවන් දෙමු රස විඳිමු විශාරද ජගත් වික්‍රමසිංහගේ එම ගීතයට. Thank you. මේ තරම කියාගන්න එන්නම් ආදරේ මං ආදරේ ආදරේ මං ආදරේ ඉතේ දිරුණ සිනේ තරම කියා යන්න එන්නම් ආදරේ බණී විදෝ දුව දෙන්න බෑ කියා විදෝ නැවුම් සිහින සුන්ම යාවිදෝ නුඹවත් මට බහක් දෙවිදෝ නැන්ද මාම මට බණී විදෝ දුව දෙන්න බෑ කියා විදෝ නැවුම් සිහින සුන්ම යාවිදෝ මට මම දෙවිදෝ ආදරේ මං ආදරේ ඉතේ දිරුල සිනේ ධර්ම කියා යන්න එන්නම් ආදරේ මං ආදරේ ආදරේ මං ආදරේ ඉතේ දිරුල සිනේ ධර්ම කියා යන්න ආදරේ ආදරේ මං ආදරේ ආදරේ කාර්යක්ෂමතාව යනු යම් කාර්යයක් නිවැරදිව ඉටු කිරීමයි. සඵලතාව යනු නිවැරදි කාර්යය කාර්යක්ෂමව ඉටු කිරීමයි. ඔස්ට්‍රේලියාවේ හිටපු දේශපාලනඥ ජෝන් කර්ටින් ඔහු 1885 ඉපදිලා 945 තමයි මිය ගියේ. මේ ඔහුගේ අදහසක්. අප දියුණු වෙන්නට උත්සාහ කරන රටක් ජන සමාජයක් නිසා කම්මැලිකම් අතහැරලා ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕනේ. උත්සාහය, ධෛර්යය, වීරය අපට අවශ්‍යයි. එපමණක්ද? ಜಾති ભેද, කුල ભેද, පළාත් ભેද, ආගම් ભેද, භාෂා ભેද ඉවත් කරන්න ඕනි. මිනිසයන් හැටියට විවිධත්වය තුල ඒකීයත්වයක් බලාපොරොත්තු වෙනවා. මේ ගැන හිතනකොට කල්පනාවට ලක් වෙනවා ඉන්දීවරි අබේවර්ධන විසින් ගුවන්විදුලියේ වැඩසටහනකට ගැයූ ගීතයක්. මේ ගීතය රචනා කළේ සුනීතා පී වික්‍රමගේ. ඔස්ටින් මුණසිංහ කදිම නිර්මාණ කළ සංගීතවේදියෙක්. මේ ඔහුගේ තනුවක් සංගීත නිර්මාණයක්. මේ ගීතය ඇතුලේ තියෙන්නේ ලස්සන ලස්සන විවිධ විචිත්‍ර දේවල් ලෝකෙ පිරීලා තියෙනවා. මල් වර්ග. ඒවා එක පැසක එක වට්ටියක පන්සල් යනවා. මිනිස්සුත් විවිධාකාරයි. අපි ඔක්කොම මිනිස්සු හැටියට තම තමන්ගේ අනන්‍යතාවන් ආරක්ෂා කරගෙන ජීවත් වීම අවශ්‍යයි. මේ ඉන්දීවරී අබේවර්ධන पीते आशक पिपे ජීවිතයේ ඉගෙන ගත යුතු වැදගත්ම පාඩමක් නම් මෝඩයින් උවද පවසන ඇතැම් දේ බුද්ධිමතුන් ඒ ගැන කියන දේට වඩා ඇතැම් විට නිවැරදි වෙන බවයි. හිතාගන්න අමාරු කතාවක්. කවුද මේ කරුණ පවසන්නේ? ආන්දෝලනයට ලක්වුණු බ්‍රිතාන්‍යයේ අගමැති කෙනෙක්. වින්ස්ටන් චර්චිල් මහත්මයා 1940 සිට 1945 දක්වාත් 951 සිට 955 දක්වාත් ඔහු එංගලන්තේ මහා බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටියා. ඔහු ඉපදුනේ 1874 1965 දී මිය ගියා. ලෝක යුද්ධ කාලේ මහා බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් කීවම යෝධයෙක් වගේ නමක්. ඔහු කියනවා ජීවිතේ ඉගෙනගත යුතු වැදගත්ම පාඩමක් නම් මෝඩයින් වුවද පවසන ඇතැම් දේ බුද්ධිමතුන් ඒ ගැන කියන දේට වඩා ඇතැම් විට නිවැරදි වන බව. අබේවර්ධන බාලසූරිය මේ ගායකයා අද අප අතර නැහැ. ඔහු මිය පරලොව ගිහිල්ලා. එහෙත් ඔහු ගැයූ ගීත රාශියක් ගුවන් විදුලියේ සංරක්ෂණය කොට පවතිනවා. ඔහු ගුවන්විදුලියේ සරල ගී ගායකයෙක්. හලාවත පැත්තෙන් පැමිණුණේ කොළඹට. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට සුනිල් ආරියරත්නයන්ගේ ගීපද රචනයට ඔහු ගැයූ ගීතයක් ඉරිදා සංග්‍රහයට එක් කරන්නට කැමතියි. මේ ගීතය නියඟ, වැස්ස, ජලය, රට, තොට මේ වගේ කල්පනාවන් පුබුදු කරනවා. මහවැලි ගඟ මතක් කරනවා. ඒ වගේම ගැහැණු ළමයෙකුගේ නමකුත් මතක් කරනවා. නමුත් මේ සෝබාදහමේ ප්‍රපංචය කුමක්ද? අබේවර්ධන බාලසූරියයි මේ ගීතය ගැයුවේ. ಗಂಗಾ ತಿರುಲ್ ಅನುಸವಾಗಿ ನೀಂದಾಗಿಯ ತಿರು පාරුතර දිරුවි පල්ලක් දඬු ඔසවාගෙන නියඟෙන් දාගිය සිරුර වාරු කර බලා සිටින්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ නෑනී බලන් යන්නේ ගංගා එන්නකෝ ගංගා මං බලා බලාගෙන දිය පොද රහිතව අකාලෙට මහලු පිපුරුණු දෙතොලින් පහස බලාගෙන දිය පොද රහිතව අකාලෙට මහලු හඬා වැටෙද්දී මා පෙනෙන ඉසව්වෙන් මෝදු ගියා ඔබ නැහැ නේද ඉතින් යලි අහක බලන් යන්නේ ගංගා ඉන්නකෝ ගංගා මං බලාන ඉන්නේ ඔබ එනතු ගංගා සිනාවක් නිතර මුවග රඳවා ගන්න එය දකින සමහරු සතුටු වෙති. තවත් සමහරු පුදුම වෙති. ඇතැම්හු කෝපයටපත් වෙති. කිහිප දෙනෙක් පමණක් එය අනුගමනය කරන්නට පටන් ගනිති. ලස්සන අදහසක්. කළු ජාතික අධ්‍යාපනඥයෙක් හිටියා ඇමරිකාවේ. බූකර් ටී වොෂින්ටන් කියලා. 1856 සිට 1915 දක්වා තමයි ඔහු ජීවත් වුනේ. ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් hina වෙන්නත් අමතක වෙලා. hina වෙන්න බැරි කාරණා ජන සමාජය තුල හැමතැනම විහිදී පැතිර පවතින බවත් සත්‍යයි. විරැකියාව, දුප්පත්කම, නොඑක් සමාජ ගැටලු තියෙනවා. ඒවා සියල්ල ජය පුළුවන් මන්ද සිනහවක් මොහොනේ රඳව ගත්තම පීඩනය අඩු වෙනවා. සුනිල් ඉදිරිසිංහ ගැයූ ගීතයක් මතක් වෙනවා සිනා සෙනුමෙන වේදනා පිසදා කියලා. ඒබඳු ගීත කීපයක් ගුවන් විදුලියේ තිබෙනවා. නමුත් අපි අහන්නට සූදානම් වන්නේ ඉන්දියානු ගීතයක්, භජන් ගීතයක්. මේ ගීතය ගයන්නේ අනුප් ජලෝටා. මේ ගායන ශිල්පියා ඔහු ඉන්දියාවේ මනරාම් හඬින් ගීත ගැයූ ගීත ගායන කෙනෙක් හැටියට සුපතලයි. राम नाम रटते रहो जब तक घट में प्राण कभी तो दीन दयाल के भनक पड़ेगी का नाम हरि का जप ले बंदे फिर पीछे पछताएगा नाम हरि का जप बंदे फिर पीछे पछताएगा पछताएगा नाम हरि का जप ले बंदे फिर पीछे पछताएगा नाम हरि का जप ले बंदे फिर पीछे पछताएगा क्या ले जाएगा वहां से क्या तू लाया बंदे यहां से क्या ले जाएगा मुट्ठी बांध के आया जग में हाथ फसा पछताएगा नाम हरि का जप ले बंदे फिर पीछे पछताएगा सताए खाट पड़ा पछताएगा फिर पीछे पछताएगा नाम हरि का जपले बंदे फिर पीछे पछताएगा नाम हरि का जपले बंदे फिर पीछे पछताएगा जपना है सो जप ले बंदे आखिर तो मिट जाएगा जपना है सो जप ले बंदे आखिर तो मिट जाएगा पछताएगा नाम हरि का जप ले बंदे फिर पीछे पछताएगा रे फिर पीछे पछताएगा रे फिर पीछे पछताएगा ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි